අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ විශේෂ වෙන දවසටත් ධර්ම සාකච්ඡාව සහ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි දීකිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු ඉදිරිපත් කරන විදිහට අපි ඊශගෙන් ඉල්ලා සිටිමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ ප්‍රශ්න 10ක් ලැබිලා දෙනවා ලිඛිත ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ඊයේ උදේ පර්යං ගෞරවනීය සාමීන් වහන්ස ඊයේ උදේ පර්යංක භාවනාවේදී ටික වේලාවකින් ඊටමත් හොඳින් හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු අතර ඒ තුනී වී ගියද දිගටම සතිය පැවැත්වීම නිද්‍රාශීලී ගතියක් ඇති වූ අතර නිින්දෙන් මෙන් සිදුවීම් රූප පෙනුනත් හුස්ම කෙරෙහි අවධානයෙන් සිටින බව දැන සිටීමි වරින් වර එසේ අවස්ථාවන් වූ අතර නැවත එම අවස්ථාව ඔස්සේ හිත යොමු නොකොට නැවත පටන් ගන්නාක් මෙන් හුස්ම කෙරෙහි පහසුවෙන් සිහිය පිහිටුවීම සිදුවිය. සවස් කාලයේ පරයන්කේදී උදෑසනට වඩා විශාල වෙනසක් දැනෙන්නට විය. පරයන්කේ වාඩි වී ඊතාසුළු වේලාවකින් හුස්ම රැල්ල තුනී වී ගියේය. ආශ්වාස ප්‍රශ්වාස වෙනසක් හෝ තිබෙනවාද තරමට නොදැනිනි. පිම්බීමද හැකිලීමද ඊටමත් සියුම් අතර මුළු කයෙහිම නිශ්චල බවක් දැනෙහිනි. කයෙහි ඊතා සැහැල්ලු බවක් හා ඉහිල් බවක් දැනුනි. අඛණ්ඩව හුස්ම රැල්ල කෙරෙහි සතිය පවත්වාගෙන යන අතරතුරේදීම තද නිදිමත ගතියක් දැනුණු අතර ඉහතදී මෙන්ම යම් යම් දේ නිින්දෙන් මෙන් දිස්වන්නට වුවත් හුස්ම කෙරෙහි දිගටම අවධානය තිබෙන බව හොඳින් දැනගතිමි. එකවරම විදුරු සැරයක් වැදුනාක් මෙන් ෂණිකව නිද්‍රාශීලී ගතිය ඉවත් වී ප්‍රබෝධමත් ගතියක් ඇති වෙන්නට විය. රිෆ්‍රෙෂ් වූවා මෙනි. නැවත උද්‍යෝගයෙන් ආයාසයෙන් තොරව සැහැල්ලුවෙන් සිත යොමු කළ විට හුස්ම රැල්ල ඊතා තුනී වී යන බව අද්දුටිමි. නොපෙනී යන තරම්. ආශ්වාස හා ප්‍රශ්වාසයේද සොයා ගැනීමට නොහැකි විය. ඊතරම් සියුන් වූ අතර කයෙහි සැහැල්ලුව පෙරට වඩා දැඩිව දැනුණු අතර පෑ භාගයක් පමණ පරයන්කේ සිටීමට ඉතාමත් පහසුවෙන් හැකිවිය. රාත්‍රිකාවේ පරයන්කේ වාඩි වීමේදී අතරමඟ නවතා දෙමූ ගමනක් එතෙන් සිට නැවත පටන් ගත්තාක් මෙන් ඉතාමත් ඉක්මනින් හුස්ම කෙරෙහි ආයාසයෙන් තොරව අවධානය යොමු කිරීමට හැකිවිය. අතීත සිදුවීම් පුද්ගලයන් සංසිද්ධි නින්දෙන් මෙන් ගලා ආවද ඊතා සියුම්ම හුස්ම රැල්ල කෙරෙහි පිම්බීම හැකිලිම කෙරෙහි අවදියෙන් සිටින බව දැනිනි. පෙරටත් වඩා එවැනි සිදුවීම් සිදු නොවුනාක් මෙන් අඛණ්ඩව නැවත නැවතත් සතිය පවත්වා ගැනීම පහසු විය. පර්යංකයෙන් පසුවද නිරන්තරයෙන් පුරුද්දට මෙන් හුස්ම රැල්ලට හිත යොමු වේ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒ වගේ ගන්න අමාරුයි කියන හුස්මත් එක්ක සුවද භාවය යාලු බව පරිපාසනය ඔත් ගත්තට පස්සේ කොතනදීද සතිය කැඩෙන්නේ කියලා බලන්න පුළුවන් කිසිම තැනක පරියන්කේ ඉඳලා සක්මණට ගියා කියලා හෝ සක්මණේලා පරියන්කට ගියා කියලා හෝ පරියන්කේ නැගිලා වතුට්ටියක් බීලා ආවයි කියලා හෝ වැසිකිලි කරලා ආවයි කියලා හෝ කැඩෙන්න ඕනකමක් නැහැ ඒක එතකොට තමයි යෝගාවචරයට තේරෙන්නේ සතිය වඩනවා සතිය ඇති කරගන්නවා කියන එක හුඟක් අමාරුයි වගේ පෙනුනට මෙයාට ආවට පස්සේ පේනවා කොයි වෙලාවෙද සතිමත් වෙන්න බැරි කියලා. කිසිම තැනක් නැහැ ජීවිතේ. මේ නිස්සන් වලට මෙන්න ඕනේ සුදු රෙදිම අඳින්න ඕනේ, අට සිල්ම ගන්න ඕනේ, බෞද්ධ වෙන්න ඕනේ. ඔය කියන මොනම දෙයක්වත් අදාළ නැහැ. ඔතෙන්ට යනකම් අදාළයි. ඔතෙන්ට යනකම් සුදු රෙදි ඇඳත් සතිමත් නොවෙන්න ඉඩ තියෙනවා. බෞද්ධ වුණත් සතිමත් නොවෙන්න ඉඩ තියෙනවා. සිල් සමාදන් වුණත්, රහත් පැවිදි වුණත් බෞද්ධ මේ සත්‍යමත් වෙන්න. වුණාට පස්සේ තේරෙනවා ඔය මනුස්සකම විතරයි ඕනේ කරන්නේ. උකට බෞද්ධකමක් කියලා වෙන බැජ් එකක්වත් උපැන්න දහදිකේ අර කොටුවේ බුද්ධහම කියලා ලිව්වේ නැතිවට ප්‍රශ්න නැහැ. ඉතින් සාර මුල් ටිකේදී අපි මේ ගොනු ඇර කරලා දීලා සද්ධාව පරිසරය ඇති කරලා දීලා ගත්තට අරගෙන අහනවා දැන් මේකදී කරන්න බැරි වෙලාවක් තියෙනවා කියලා. සත්‍යමත් වෙන්න බැරි වෙලාවක්. සතිකුත් මරන්න පුළුවන් සත්‍යමත්. ආයෙ මරන්නේ නැහැ බෑ ඊට පස්සේ. අපි මේ බීලා සත්තු මරනවා වටපිට බලන සත්තු මරන නිසා තමයි සත්තු දිගට මරන්න පුළුවන්. හරියට සතෙක් මරනවා නම් ඕනම ක්‍රියාවක් සතියෙන් කරනවා නම් ආයේ ඒක කරන්න බෑ. නරක දේවල් කෙරෙන්නේ නැහැ. ඒ නිසා එතෙන් යනකම් සතිය වඩනකම් කියන්නේ කොයි අයින් හරි කමන්නේ පටන් ගන්න කරන්න. කරලා මෙතෙන් ගියාට පස්සේ කොතනද සතිය වඩන්න බැරි කියන தත්තර ගත්තට පස්සේ කොයි දේ කරත් ඒ වැඩේ වුණාට පස්සේ ගමන ආයෙ පටන් ගත්තා වගේ යන්න පුළුවන්. ඉතින් මේක මේ ගාක්ම කැපි පේන ප්‍රතිපල තියෙන මේ মালටි ටාස්කින් කරන අයට. දහසකුත් වැඩ කරන ගමන් යාර පේනවා ලක්ෂයක් වැඩ කරත් හිත කිසිම අවුලක් නැහැ. කරන්න තියෙන දේ කරනවා ඉවරයි. මේ අරයට කෑ ගහ ගහ මෙහාට කෑ ගහ ගහ ගෑණිට බැන බැන ඇසිස්ටන්ට් බැන බැන අහසට බැන බැන දේශපාලනයට බැන බැන මෝඩයෝ වැඩක් දන්නේ නැති මිනිස්සු. හැබැයි මේක උනාට පස්සේ තමයි එහෙම කියන්න පුළුවන්. මෙතෙන් එනකන් ටිකක් සතිය වඩනකන් කවානක තියෙන පැලයක් වගේ දිහෙවන තීලා ආලෝකේ නොදී පැලේ වැවෙන්න අරිනවා. ඊස්සේ පොළවේ හිටුවාට පස්සේ ඒකට වැස්සත් එකයි අවුවත් එකයි වැවෙන ගතියක් එනවා. ඒක අපි දකින්නේ වැඩමුළුවක සාර්ථකත්වයේ කියලා. එක්කෙනෙක්ගේ සාර්ථකත්වයේ වගේම වැඩමුළුවේ සාර්ථකත්වයක් පේනවා. ඕන තැනක සතිය වඩන්න පුළුවන් බවට පොඩි ඉඟි පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා එතකොට හැම මොහොතක්ම සතිමත් මොහොතක්. gedare hitiyat කොහේ හිටියත් ඒ නිසා අපි සතිපාසල වගේ දේවල් උගන්වනකොට කියනවා බුද්ධ ආගම වෙන්න ඕනේ නැහැ. හරි තරහයි කට්ටිය අපිත් එක්ක. මේක බුද්ධ ආගමයි වෙන්න ඕනේ බුදුහාඳුරංගෙම කියන්න ඕනේ කියලා. කියා ගන්න ඕන දෙයකට බුද්ධ ආගම විච්ච කට්ටිය සතිමත් නැත්නම් ඊට වෙඩි විහිළුවක් තියනද ලෝකේ? බුද්ධ ආගම තමයි කරපින්නාගෙන ඉන්නේ සත්‍ය දන්නේ. තම්බිලා දන්නවා. කතෝලික මිනිස්සු දන්නවා. ඒ මිනිස්සු වැඩ ගන්නවා. ඉතින් මේ වගේ මේ වගේ වෙනව නම් අපි ඒ ගැන සතුටු වෙනවා. හැබැයි වගකීමක් තියෙනවා. කොතෙන්ද සතිය කැඩෙන්නේ කියලා පුළුවන් නම් කඩන්න බලන්න. කැඩෙන්නේ නැත්තත් නෝන ගියාම ඒක නා රබර් වගේ පදම් කරපු හමක් වගේ ඕන තැනක වැඩ කරන හැටි දැකපුවාම පේනවා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ දඬු කන්දේ ගැහුවාගේ කරදරයක් නෙවෙයි ඕන තැනක යොදන්න පුළුවන් එකක්. ඊට පස්සේ යදෝදා බලන්න වැඩට දාන්න දාන්න සතිය තුරු වෙන්න පටන් ගන්නවා. යනවා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමින් වහන්ස පරියංක භාවනාව පෙර දිනයකදී ඔබ වහන්සේ ලබා දුන් කමඨාන් සුද්ධ කිරීමේදීකදී වීරියෙන් යුතුව සක්මන්ට සහ පරියංක භාවනාවට ප්‍රවේශ වන්නේයි උපදෙස් මත භාවනා කළ මාහට නිදිමත ස්වභාවය බැහැර ගොස් ඇත. එසේම පෑයක පමණ කාලයක් භාවනාවේ එකම ඉරියව්වෙන් හිඳගෙන සිටිය හැක. භාවනා කරන අතරතුර නොපැහැදිලි චිත්‍ර ඇතිව නැති වී යයි. වේදනා ඇති වී නැති වී යයි. සිත වෙනතක ගිය බව ගැස්සීමකින් වැටහි. පරයන්කය පුරාවටම කීප වාරයක් මා සිටින ඉරියව්ව ඍජුව පවතිනවාද යන්න මෙනෙහි කරන ලදී. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරි උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔයතර වරින් වර වරින් වර තමන් ඉන්න පරියන්කය නැත්තම් ඉරියව්වට හිත යොදලා බලනවනම් ඒක එක විදිහකට වීරියට කරන ආමන්ත්‍රණයක් ඒ වගේම මේ කයේ සහයෝගය ගැනීමක් ඒක නැතර නැතර කරනවා නම් හුඟක් වෙලාට නිින්ද යන ගතිය වැක්කෙන ගතිය ගොඩක් අඩු වෙන පටන් ගන්නවා ඒ වගේම තමයි අපි උඩ බැලෙන් විවෘත දැනක වාඩි වෙලා හුදියාගෙන අහස දිහා බලහින්නුවොත් විවිධාකාර බලාකුළු යනවා ඉතින් අපිට මේ බලාකුළුට නම් දෙන්න පුළුවන් ඕනම් මේක හාවෙක් වාගේ මේක නයෙක් වාගේ කියලා නමුත් එකම බලාකුළක්වත් වග වෙන්නේ නැහැ ඒකට ඒ වගේ අපිට එන හිතිවිලි අපිට එන ආකල්ප අපිට එන දේවල් මොනම නමකටවත් ගැලපෙන දේවල් නෙවෙයි. නිසා නමක් දාපු ගමන් දාපු නමට ගැලපෙන්නේ නැහැ කියන දුක එනවා. ඒ නිසා නම් දාන්න නැතුව ඉසිගේ පලාමල් වගේ ඔක ඕම තීන්ද අරපුවාම පේනවා මේ කොහෙද යන එකක් නෙවෙයි නම් වරන් දීගෙන මේ කරදර වෙන්නේ. ඒ නිසා ගොජේට හේම යන්නයි. ආහස බලාගෙන ඉන්නා වගේ එහෙම නැත්නම් ගඟක් දිහා බලා ඉන්නා වගේ ටිකටෝම යනවා. ඒ ඒ යන දර්ශනේ බලන ඥාන පරිපූර්ණකමක් තියනවාද කියලා? ඒ දර්ශනේ බලන මුලක් මැදක් අගක් කියලාද මොකක්වත් නැහැ. ඔහි යන මේකක් අල්ලගන්නේ මෙච්චර කල් නැඩුවේ. මේ ගලණයක් තියෙන. ඒක බුදුජානනාංශය දෙන්නේ සම්තතිය කියන නම. ගලණයක්. ෆ්ලක්ස්. ෆ්ලෝ එකක්. ඉතින් මේක එක ජවනිකාවක් අල්ලන්නේ ඒක මගේ ජීවිතේ වැදගත්ම එක කියනවා, නවකතා ලියනවා, ටී ඩ්‍රාමා හදනවා, බයිලා නාටකම ඉවරනකම් බැලුවා නම් එක ජවනිකාවක්වත් අනිත් ජවනිකාට වැඩිය විශේෂ විශේෂයක් නැහැ. අපි කොච්චර කියා පාන්න හැදුවා. ඉතින් ඒ නිසා ඊගාවේ කෙනොට මේකට යන්න ආවේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපය දිස බලාගෙන ඉන්නකොට රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා. අනේ රූප සංඥා බාටපත් වුණාට පස්සේ කොම එකයි. ඊට පස්සේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ඔක්කොම වලුවමනයක් වගේ වෙනවා. දිස බලහන් හිටියොත් ඒක කරාරින්නත් එපා. ඇහ ගහගෙන බලන් ඉන්න ඕනේ නම් වණන් දෙන්නෙත් නැතු හිතුව කවදාවත් හිතේ ඒ වෙලාවේ කෙලෙස් නැහැ. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒක දිහා බලන් ඉන්න නිසා අපි ඒ ඒ චිත්ත ප්‍රවෘත්ති කෙලෙස් නැති හිත මේ සංසාරේ පළවෙනි වතාවට මේ කෙලෙස් බරිත ලෝකේ කෙලස් නැති හිතක් දකින්න දකින්නේ ඔය ඔය ඔය චල ඔය සම්තතිය ඔය ඔය ගොජේ ඔය ෆ්ලක්ස් එක ඊ නාඩගම් පෙන්න නන් දාන්න යන්න එපා. නන් දාපු ගමන් අපි එකට වග වෙනවා. නන් දාන්න නැතුව බලන්න හිටියොත් තේරෙන්න පටන් ගන්නවා. අහ කියන්නේ මොකටද මේ උඩොක්කේ දාගෙන කනවා කනවා කියලා නටන්නේ. ඒක මම නෙවෙයි කියාගෙන බලන්න හිටියොත් භාවනාවක සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කෙලෙස් නැති භාවයකුත් ඇති වෙනවා. ඒක ලැහක්ක් කියන එක තේරෙන්න පටන් ගන්නවා. හැබැයි මේකට හුඟව දෙනෙක් බෞද්ධයෝ කැමති නැහැ ඒක භාවනාවක් කියලා කියන්නේ. ඒගොල්ලන් ඕනේ තේරෙන්නේ නැති වචනයක් හයියෙන් කිය කියයි. ජප මන්ත්‍රයක් කියන්නේ. ඒ නැත්තම් සමීකරණයක්. එහෙම නැත්තම් ඇඟරි දෙන්න ඕනේ භාවනා කියනකොට. හඳුන් කුරු සුවඳ එන්න ඕනේ. මල් සුවඳ එන්න ඕනේ. ඒ ඕව නැහැ මේක මොකක්වත් නැහැ. මේක මොකක්වත්ම නැහැ. ඒ නිසා මොනම විජයකින්වත් බෞද්ධ ලේබල් එකක් දාන්න බෑ මේක. මේක භාවනා කියලා කියලා දෙන්න ඉතුමාකාර වෙහසක්. මෙච්ච ඇතර කියන ඔච්චර විතර ඔක විතරයි භාවනාව කියන්නේ. ඒත් ඔක්කොම නිකන් මනස කන්ඩිෂන් කිරිලක් විතරයි තියෙන්නේ. අර ජප මන්ත්‍රේ කිය කිය අරක කර කර මේ කර මේකේ මුකුත්ම නැහැ. ඇති වෙන දේ ඇති වෙන හැටියට පේනවා. යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. හරි කම්මැලි. ඒ නිසා ඒක දැනගෙන කම්මැලිකම නැතුව හිත යෙදුවනම් ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒකට ශ්‍රද්ධාව ඇති කරගෙන උපේන ලද්දක් කියලා දැනගෙන කෙලෙස් සද්දත්වයක් කියලා දැනගෙන මම ප්‍රතිපදාවේ ඉන්නවා කියලා දැනගෙන මේකට අනුග්‍රහ කරන්න කියන්න පුළුවන්. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ලට හිත නොතබා එකවර නිහඬ හිස් බවකට ය හැකිය. නමුත් විනාඩි 20කට වඩා ඒ අයුරෙන් සිටීමට අපහසුය. එසේ සිටියේදී පිටත ශබ්ද ඇසීම සතිමත් බවට බාධාවක් නොවේ. මානසිකාර්යද කළ හැකි බව පැහැදිලි වේ. එසේ නමුත් සතිමත්ව සිටියේදී සමාධිමත් බව අඩුයයි හැඟේ. නමුත් සිතවිලි පැමිණි විට ඒ නිරීක්ෂණය කිරීමට දක්ෂ මදි බව දැනේ. සක්මන් භාවනාවේදී පරයන්ක භාවනාවට වඩා සතිමත් බව ඇති කර ගැනීම පහසුය. එම නිසාම පරයන්කයට වඩා සක්මනට වැඩි කැමැත්තක් ඇති බව දැනේ. මේ පිළිබඳව নমස්කාර පූර්වකව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සක්මන හරියනවායි කියලා කියන්නේ හොඳ පෙර නිමිත්තක්. ඒ මොකද මේ අපිට ඉතන ජීවිත උගක් කරලාට වාඩි වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ කාර්ය බහුල කෙනෙකුට. නමුත් එහෙම ඇවිදින වෙලාවක ඒක සක්මනක් කරගන්න. ඇවිදිනකොට මේක වම මේ දකුණ කියලා දැනගත්ත ගමන් ආනිසන්වනේ සක්මන් මළුවට ගියා වගේ Tamanට නැවත ගෙදර ගියා වගේ වැටෙනවා. ඒ නිසා ක්‍රියාකාරකමක් එක සතිය අඳුර ගත්තොත් ඒක උඟාවක් තැඟවල යොදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉඳගන්න ඊට පස්සේ කරන පරියන්කේටත් මුගක් උදව් කරනවා. ඉතින් ඒ නිසා බලන්න Tamanට ප්‍රිය සක්මනද පරියන්කේද කොයි වෙලාවේද නෑවට පස්සේද කෑවට පස්සේද මොනවා කෙරුවට පස්සේ කියලා ඒක දැනගෙන ලේසිතනින් පටන් අරගන්න. දීලා ඒකට අනුග්‍රහ කරනකොට ඒ ගැම්ම හරහා පරියන්කයත් ප්‍රිය වෙයි. ආනබනි වැටුණත් නැතත් දැන් ඉන්නේ මෙතන බව දන්නවනම් මේ අර සක්මණෙන් ගත්ත ගැම්ම, ජවය පරියන්කේට අන්තිමට යොදන්න පුළුවන්. ඒකෙදී ඉතින් Tamange රුචි අරුචිකම් වල පොඩ්ඩක් තන දීලා පහසු තැනින් පටන් ගන්න කියන එක තමයි බයපක්ෂව තේරවාදී පිළිගන්නේ. යථාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටං තීනමි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං. පහසු තැනින් විපස්සනා පටන් ගන්න අප්‍රකට දේවල් පස්සේ ප්‍රකට කර ගනිමින් සම්මර්ෂණය කරන්න පුළුවන් පහසු තැනින් පටන් ගන්න සම්බන්ධතාවය ඇති කරගන්න. ඉතින් ඒකට උපායශීලී වෙන්න ඕනේ යෝගාවචරය. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. පරයන්ක භාවනාව. කොට්ටය මත කයට පහසු ඇවුරින් වාඩි උනේමි. කය පිළිබඳ මෙනෙහි කළ විට ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට විය. පෙර ලෙසම මුලින්ම ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ දිගුහා රළුවත් ටික වේලාවකින් ආශ්වාස සහ ප්‍රශ්වාසයේ සිහින් සහ කෙටි වී නින්දකට වැටෙන්නට විය. එය සිහියේ තබාගෙන සිටි බැවින් ඊතා ඉක්මනින් නැවත හුස්ම පිළිබඳ දැනුණත් නැවත නින්දට වැටුණේය. මෙවැනි ආකාරයට 3-4 වතාවක් නින්දෙන් හුස්ම රැල්ලද හුස්ම රැල්ලෙන් නින්දටද මාරු වෙවි ගොස් එකවරම ටික වේලාවක් තද නින්දකට වැටුණාසේ මතකය. නැවත නින්දෙන් නවදි විවපසු ඔබ වහන්සේ ඊයේ ලබා දුන් කමටහනට අනුව සිරුර නැවතත් හරිබරි කොට ආදුනිකයෙකුසේ ආස්වාද ප්‍රස්වාස බැලීමට පටන් ගතිමි. එහිදී මාහට ආස්වාසයේ පහසුවත් ප්‍රස්වාසයේ ඊටමත් සලු සහ නිම කිරීමට අමාරු බව වැටහිනි. ඒ දිහා ඊට උමනාවෙන් බලා සිටිමි. එසේ හුස්ම රැලි 7-8ක් පමණ ගෙවෙන ස්ථානයේ බලා සිටින විට හෘදයේ ස්පන්දනය සෑම ප්‍රස්වාසයක් අවසානයේදීම දැනෙන්නට විය. ආශ්වාසයේ ඉවර වී ප්‍රස්වාසයේ පටන් ගන්නා හිඩසට හෘදයේ ස්පන්දනය නොදැනිනි. මෙසේ ඊටමත් වුවමනාවෙන් ඒ දෙස බලා සිටින විට ජොග්ගුවකට ජලය කැළතෙන ආකාරය ජොග්ගුවක ජලය කැළතෙන ආකාරයට හෘද ස්පන්දනය හෝ යම්කිසි ක්‍රියාකාරකමක් ශරීරය තුල ඇතිවන බව වැටහිණි. මෙසේ බලා සිටින විට සෙමින් සෙමින් ශරීරයේ වෙන්ව ඇති බව සහ මේ චලනයේ වෙනම පිටත සිදුවන බව හැඟිනි. ශරීරයේ බිත්තියකට තදකොට මෙම ස්පන්දනයේ එළියේ සිදුවන බව හැඟිනි. ඒ දෙසත් හොඳින් නිරීක්ෂණය කෙලිමි. ඉන්පසු සියලු දර්ශන නැති වී ගොස් කිසිදු කරදරයකින් තොර වායු තලයක් සේ ස්ථානයක මෙසේ චලනය ඇතිවිය. විනාඩි 5ක් 10ක් පමණ මෙසේ තිබෙන්නට ඇතැයි සිතමි. ඉන්පසු මාගේ වම් මත බරගතියක් දැනිනි. ඒ දෙස පිට කෙනෙකු මෙන් බලා සිටන විට දැනුනේ ඊටමත් රස්වයක්. දැනි හැම දිය වී යන භවය. ඇටසැකිල්ල පෙනෙන නොපෙනාක නොපෙනෙන ආකාරයට මෙසේ දියවි යන බව දැනිනි. වේදනාවක් නොමැත. නමුත් ඊටමත් ප්‍රශ්න ගතිය දැනිනි. මා එය නිරීක්ෂකයෙකුසේ බලා සිටීමේ මාහට නිදිමත පැමිණියේද නැත. මේ සියල්ල සිදුවීමට පැයකට වඩා වැඩි කාලයක් පරයන්කේ නියැලියෙමි. ඉන්පසු මාහට ඊටමත් ලිහිල් බවක් දැනිනි. ඊටමත් හොඳ සතියෙන් අවදි වූ අයුරක් දැනිනි. මේ සියලු අවවාද අනුශාසනා ලබා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මේ ආත්ම භවයේදීම අත්වේවා. ත්‍රිවන් සරණයි. මේක ඇත්තටම ප්‍රශ්නයක් ස්වරූපෙන් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන ප්‍රකාශයක් විදිහට ඒ නිසා මේ කියන්න බලන් අර නින්දට වැටෙනවා ආපහු අරමුණට එනවයි කියලා කියන්නේ මම කියන එක මම සහ මම නෙවෙයි අතර සීමාවක් නැති වෙලා ආය සීමාවට එනකොට මම එනවා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මම සහ මම නොවේ කියන සීමාව දී වෙන්න පටන් ගන්නවා. කොයි වෙලාවක හරි දී වෙලා වෙච්ච ගමන් මමයක් නැහැ. ඉන්න හිටින බවක් මතකත් නැහැ. සංඥාවකුත් නැහැ මොකක්වත් නැති වෙනවා. ඒකත් භාවනාවේ වැඩ. ඉන්නකොක ආයෙසරේ මම ඇිනවා. ආට පස්සේ හිතේ සටහන එනවා දැන් මේ හරිය මම මේ හරිය මම නෙවෙයි කියලා. ඉතින් මේ සීමා මරියාදාව දියවි යෑම තමයි ඔය කට්ටිය මේ පිරිත් නූල් ගැට ගන්න. ඒකට තමයි කට්ටිය සාන්ති කර්ම කරන්නේ. ඒ තමයි කට්ටිය සාමේ පූජා විදි කර කර මේ මමයා නැති වෙනට තියෙන බය. ඉතින් ඒ නිසා භාවනාදී එක ලක්ෂ කෝටි වාරයක් කඩලා පෙන්නනවා. මමයා කියන එක ලීගෝ සෙට් එකක් වගේ පතුරු ගහලා විසිකරන. ආයතනයක් එකතු කරලා හදනවා. ආය ඝන විනිභෝගී කරනවා ඝනේ ඇති කරනවා. ඉතින් මේකට මුණ දෙනවා කියන එක ඔය යාපනයේ ගිහිල්ලා යුද්ධ කරනවට වැඩිය අමාරුයි. එහෙම කළා 1000ක් දෙන්නට වැඩිය ලේසි අමාරුයි කියනවා. මේ මීමැසි පුදී විසිරිච්ච වෙලාව සහ මීමැසි පුදී එකතු වෙච්ච වෙලාව. විමසි පුති විසිරුණයි කියලා මීමැසන්න මොකුත් වෙන්නේ නැහැ. හැබැයි වදයක් නැහැ, පොදියක් නැහැ. උන් වැස්ස වැඩට ගිහිල්ලා. ආපහු ආපහු පොදි ගහනවා. මේ පොදි ගහච්චාම මම ඇඉන්නේ. මේ වදේට එක ආත්මයක් තියෙනවා. හැබැයි මීමැස්සෙකුට ආත්මයක් නැහැ. ඔය වැඩ කරන මීමැස්සියක් උදේ ඉඳලා හැන්දෑවනකම් වැඩ කරනවා ඒකේ දන්නේ නැහැ මේ මේ වදේ කොහොමද රජමැසි කරන්නේ කොහොමද පිරිමැසෝ කරන්නේ මොකක්වත් ඒකේ දන්නේ නැහැ. උන් කාන්තයිටි පිළිබඳ කිසිම සත්‍යකතියදී නැහැ. ඉතින් බැරියට බෑපු ගමන් වැඩට යනවා. රෑ වෙලා ගෙදර එනවා. ඒ දිගටම වැඩ. ඒක මැසියක්වත් දන්නේ මුළු වදේ පිළිබඳ ආත්මය කියන්නේ එකතු වුණාට පස්සේ. ඒ වගේ අපිත් මේ විසිරලා ගියේ හිත එකතු වුණාට පස්සේ මම ඉන්නවා මට අත තියෙනවා දකුණ තියෙනවා කියලා සීමාවල් පේන්න පටන්. ඉතින් පස්සේ තමයි දුක එන්නේ. මේක දිය වෙලා ගියානේ. මිමැස මිමැසඟ වැඩ කරනකොට දුකක් එන්න තැනක් නැහැ මධ්‍යස්ථානයක් නැහැ. ඉතින් අපි හරි කැමැති දුක මධ්‍යස්ථානයේ මගේ කියාගෙන ඒකට අපේ කියාගෙන ඒකේ අතීත අනාගත දාගෙන මේක හැබ්බැඳ ගන්න. ඉතින් භාවනාදී පොඩ පොඩ කඩ කඩ පෙන්වනවා. ඉතින් මේක නැවත නැවත කිරීමට පළවෙනි සැරේට කරනවට කියනවා ආසීවන ප්‍රත්‍ය කියලා. ඇසුරු කරලා බලන මේක කඩලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒකට බය නැතුව ඒ සෙල්ලම කරනවට කියනවා භාවනා ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ විනෝදාංශයට ගියාම කියනවා බහුලීකත බහුලීකృత භාවය කියලා. ආසීවිති භාවේති බහුලීකරෝති. ඉතින් අපි මේ වැඩමුළුව කරන්නේ භාවනා කරන්න දෙනවා. මේක පොඩ්ඩක් හඳුන්ලා දීලා බය නම් ගෙදර යන්න ආරෙන්න. බය නැහැනේ. ඒ නැවත නැවත කරන්න කියලා. මම දී වෙනවා ආයකතු වෙනවා. ආයදී වෙනවා ආයකතු වෙනවා. ඉතින් කොයි එකද මනාප කොයි එකද අමනාප කියලා මේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මමයා නැති දිය වෙලා ගිය වෙලාවද හොඳ නැත්නම් ගුලි වෙලා දැන් මමයා ඉන්න වෙලාවද කියලා 50ට 50ට අත්දැකීම් මේ ප්‍රකාශන එන්න පුළුවන්. ඒක හිතලවත් නැති ප්‍රශ්නයක්. සම්පූර්ණ භාවනා මේක දියාරු කරලා ගිය වෙලාවද හොඳ වෙලාව. නැත්නම් ආයසරයක් මම එන වෙලාවද කියලා බැලුවොත් අපි හිතලවත් නැති දාර්ශනික ප්‍රශ්නයක්. සම්පූර්ණයට බලන්න මේ දෙකෙන් හුඟක් වෙලාවට අපි හරි නිින්ද ගිය වෙලාවට මොනවත් නැති වෙලාවට මතක නැති වෙලාවට ඩිමෙන්ෂියා කියලා කියනවා ෂෝට් මෙමරි එක නැති වෙලයි කියලා කියනවා. ඉතින් බෙහෙත් ගන්නවා. හරියට තොවිල් කරනට. ආයෙසරක් මම හදාගත්තට පස්සේ වෙල්ඩින් කරලා හරි ගමන්නේ. අයිර පැත්තේ පිස්සු කෙලින. ඉතින් මේ වෙල්ඩින් බාස්ලා ඉන්නවා දැන් හින්ද ලංකාවේ. ඉතින් හැමතැනම ඉන්නවා. පොඩ්ඩයි මම නැතිච්චා එයා හදලා ආපහු දෙනවා. ඊට කියනවා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරලා ආයෙන්න කැඩෙන බව එයා දන්නවා. ආයෙ හදලා දෙනවා. බුදු දහමසේ කියන ගාබිය කුඩු වෙන්න ඕනෝක පොක්කිත ගලිය වගේ තරි ගහිලා යන්න බය වෙන්න එපා. මේ සාසනයක් තියෙනවානේ. ඒසෝක යන්න අරින්න වැටකොටු බැමි නැති මරියා දා සීමා වල් නැති අපේම අපේම අපේ ලොවක්. ඔය සීමාව ඇතුළේ තියෙන විතරට විතරයි දුක තියෙන්නේ. කොහොම හරි කියලා සීමාවල් කඩලා දාන්න වැටකොටු බැමි නැහැ, මුරකාවල් නැහැ. ඒකට තියෙන බය. පුදුමාකාර බයක් තියෙනවා. ඒ නිසා මේ වගේ නැවත නැති යමින් වාර්තා කරනවා කියලා කියන්නේ අන්නේ බය ඇරලා මේක කාඩ් කොටුවෙන් බෙදනවා අනනවා ආයෙ කපනවා ආය අනනවා ආය බෙදෙනවා ආය අනනවා බේබි කපනවා කියලා කියන්නේ බේබි කැපිල්ල තමයි යන්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනාවේදී කයේ ඇති කම්පන චංචල ගති රාශියක් ඇතිවේ ඔබ පරයන්ක භාවනාවේදී කයේ ඇති කම්පන චංචල ගති රාශියක් ඇතිවේ සමබර ගති කියලා කිව්වේ ඉතල ඔබ වහන්සේ සඳහන් කළ පරිදි කයේ ගොජය අත්විඳිමි. මෙය උතුරන බත් හැලියක් මෙනි. මේ தත්ත්වය දවසේ ඕනම වේලාවක ඕනම තැනක අත්විඳිය හැකි தත්ත්වයකි. මෙය අරමුණු කර එයට ලංවෙන්ම එය හිස් අවකාශයේ මත එක් ලක්ෂයක් චලනය වනු පෙනේ. මේ දෙස වඩාත් ලංව බලන විට එම ලක්ෂය ඇතුළට ගිලී යන බවත් පෙනේ. එහෙත් එම ලක්ෂය මාසිත නිතර පිරිබඳින බවත් පෙනේ. විතක සිතුවිලි නැති තත්වයක් මතුවේ. අරමුණ නැති සිතක් පැවැත්වීමට මා උත්සාහ දරමි. ස්වාමීන් වහන්ස මේ උත්සාහ දරා සිත අරමුණ නැති තත්වයට පත් කිරීම සුදුසු වේද නොවේද යන්නට උපදෙස් දෙන්න. පරයන්ක හා සක්මන් භාවනාවලදී මා තුල කැඩිය නොහැකි බිඳිය නොහැකි යම් තත්වයක් පවතී. ඒ කුමක්ද යන්න ප්‍රකාශ කිරීමට අපොසත්ය. මා තුල ඇති මේ தත්ත්වය සිතුවිලි වලට විනාශ කළ නොහැකිය. එය මට හැඟී යන්නේ වාහනේ කඳක් එසේ නැත්නම් රේල් පීල්ලක් මෙන් ශක්තිමත් තත්වයකි. මේ භාවනාවේදී දැනෙන තත්වයක් මිස හැඟුම් මුදාහැර සිටන වේලාවට නොදැනේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අප සැම නිවනින් සැනසීවා. අන්නයි. අනේ සමාජවාදී ප්‍රාර්ථනාවක් තියෙනවා. අපි සැම නිවනින් සැනසීවා. ඒසක් එක නෙන්නේ. ඒ නිසා මේ මේ මේ වයිදී තාම මම වැඩ කරනවා. මම මම අරමුණ නැති හිතක් හොයනවා. මේ මමයා ඉන්න තාකල් ඔය රේල් පිල්ල තියෙනවා. ඔය වාහනේ කැල්ල තියෙනවා. ඔය තමයි තකතිරුකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ ඔබ නිතරම බිම තියන්නේ. ඒක අරගෙනමයි යන්නේ. මෙන්න මේක දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන එක මම නිතරම අත නෑර මගේ තකතිරුකම අරගෙනමයි යන්නේ. ඉබ්බා යන යන දන කට්ට ගෙනියනවා. ඒක දැනගත්ත දවසේ තේරෙනවා එහෙම උස්සන ගියත් නැතත් ඒක හැටි ඒක කියලා. ඒ නිසා තමන්ගේ තකතිරුකම අවිද්‍යාව කියන එක දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ විද්‍යාව කියලා බුදුසසුනන්සේ සඳහන් කරනවා. ඒ අවිද්‍යාවට ඉන්නේ උපේක්ෂා වුණාට පස්සේ. උපේක්ෂා හිතට පේන මම නිතරම මොකද්ද මේ රකින්න හදනවා කිය. පෞරුෂත්වයක්. මගේ රුචි වරිචකම. මගේ මනාපේ. ඉතින් ඒක රකින්න ගියාට ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. කවුරු දීපු දඩයක්ද කියලා දන්නේ නැහැ. කාගේ න්‍යාය පත්‍රයද දන්නේ නැහැ. ඒක උහි රකින්නවා පෙන්වන්නෙත් නැතුව කාටවත්. ඉතින් මේක හරියට දැකලා ඉවරලා එහෙම රකින්න දෙයක් මේකේ ඇත්තේ නැහැ. රකින්නවා නම් රකින්නේ දුක තමයි. මේක නිසා අර තමන්ගේ අවිද්‍යා ප්‍රදේශය මිච්චරයි කියලා දන්නවනම් එනතම මම මිච්චර මගේ බොක්කේ මඩ තියෙනවයි කියලා දන්නවනම් කාබු රාත්තල් ගන්න දන්නවා ඊට වැඩිය ඥානවන්තකමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මොකද්ද මේ බිම තියන්නේ නැතුව අරසා කරන්න හදන දෙයක් තියෙන එක මොකාද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒකට තමයි මේ බය ඇති වෙන්නේ, චකිත ඇති වෙන්නේ, සබකෝල ඇති වෙන්නේ, ඔක්කොම තියෙන්නේ. ඉතින් ওই ගතිය තාම ගොනු වෙලා නැහැ පොඩි දරුවගේ. අවුරුදු 6 වෙනකම්. ඉතින් සෛලමට ආයේ මේ කක්ක වැත්තේ එළියද, ඇඟේ වමනේ ගියාද, චූ ගියා උට ගන්නත් නැහැ. දැන් අපි මෙතන ඉන්න කෙනෙකුට දැන් කක්ක පැත්තේ එළිය ආවොත් මොකද වෙන්නේ? නාසයි. ආපා කවදාවත් දැකලා නැතිව ගන්න එක ඉඳ ඇප්ප දෙනකොටම කක්කවැත්ත වහගෙන ආවා වගේ තමයි හිතන්නේ. නෑ ඕක එළියේ තිබ්බේ. මේ දැන් මේ ඕක දැකලා හුලං වදිනකොට හරි අප්සෙට්. ඒ තරම් මේ පිස්සු කෙලවලා තියෙන්නේ. ඉතින් ඒක අර පොඩි දරුවෙකුගේ මනසට ආවට පස්සේ ආයෙසරක් අපි යනවා. ඉදයක් නෑ මොනවද අපි රකින්න මොකද්ද කියලා දන්නෙත් නෑ. මරණයට පස්සේ ඒක අරගෙන ඊගාත්මට. මුතිය ගත්තට පස්සේ ඒක අරගෙන පහුවෙන් දාත් පහුවෙන් යනකම් උදේ වෙනකන් තියෙනවා. ඒක මාරු වෙලා තිබුණොත් ඔන්න පිස්සු කියලා. ඒ වයර් මාල්ලා දුන්නා ඊට පස්සේ සයිකියාට්‍රික් කෙනෙක් ගන්නවා ඊයේ හිටපු මනුස්සයා නෙවෙයි දැන් ඉන්නේ කියලා. මේක දැක්කට පස්සේ වෙනවා අපි ඔක්කොම එකම ජෝකර්ලානේ. එකම චිත්‍රපටියේ එකම ජෝකර්ලා. මේ කරේ තියානේ යන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ බෝරුවගේ පිටේ තියානේ යන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක ඒක අනුන්ගේව දැනගන්න යන්නත් මේක භයානක ප්‍රශ්නයක්. Tamange මෝඩකම නොහැකියාව පාලනය කරන්න බැරි ගතිය, කීවාන ආහන ගතිය ආණ්ඩු මට්ටු කරන ගතිය දැනගත්තොත් මේක මෙච්චර කර තියාගෙන යන තරම් හන මේ වටිනා හන මිටියක්ද කියලා හිතෙනවා. දිසයක දැකීම වටිනා දෙයක්. ඒ වගේම දැකලා මේ අපි අනිකොත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා හදා බෙදා ගන්න එක අනික් කටත් ඇස්සරවන සුළුයි. ඒ නිසා අපි වා යෝගාවචරයන් වශයෙන් හදා බෙදා ගනිමු. හදා බෙදාගෙන මොකද්ද මේ සංසාරයෙන් සංසාරට උස්සගෙන යන්නේ? මොකද්ද මේ බුදියාගත්තට පස්සේ රෑ උදේ වෙනකන් අරගෙන යන්නේ කියලා බැලුවොත් අපිට වැඩි ජෝකර්ලා නෑ මේ ලෝකේ. මේසයක දැක ගන්න ලැබේවා කියලා අපි යනවා ඉස්සරහට. ගරු කටයුතු ස්වාමින් වහන්සේ වෙත සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ වශයෙන් පය භාගයක් පමණ කළෙමි. ඒ විගසම වාඩි වී කරන භාවනාව සඳහා ගියෙමි. ඒ අතරතුර සතිය නැති බව වැටහිනි. එසේ දැනගැනීමට ලැබුණේ ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ගැන හිත යොමු නොවූ හේිනි. වාඩි වී නැමත සිත ආශ්වාසය සහ ප්‍රශ්වාසය සඳහා යොමු කෙලිමි. ටික වේලාවක් භාවනාවේදී සිටිමුත් හිත එක්ලස් කර ගැනීමට ටික වේලාවක් භාවනාවේදී සිත එක්ලස් කර ගැනීමට හැකියිය. එසේ හැකි වූ බව දැනගත්තේ ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ දැනුණු හේිනි. තවද ඇවිදගෙන යන වේලාවලදී දකුණ වම වශයෙන් සිත ඒ සඳහා යොමු කෙලිමි. සිත එකම අරමුණක පැවතුණා. වටා පිටාව ගැන තැකීමක් නොතිබිනි. මගේ භාවනා ක්‍රමය හරිදයි පහදා දෙන්න අවශ්‍ය උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තියම ලැබේවායි පතමි. මුතමන් බලන බලාපොරොත්තු වෙන අරමුණේ වැඩි වේලාවක් තියෙනවා අපි කියනවා සතිය ප්‍රමාණාත්මක වර්ධනයක් වෙනවා ඒ බලන අරමුණේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි අනිත්‍ය පැත්ත අතර වෙනස මේකේ රස දන්නවනම් ඒක කියන ගුණාත්මක වෙනසක් වෙනවා කියන නිසා භාවනා වැඩනකොට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියලා දෙකක් ඇති දෙකටම වැඩි වෙලාවක් අරමුණත් එක්ක ඉන්නවා. ඉන්නකොට අරමුණ හොඳට බලන්න ඕනේ මේ අනික් අරමුණේ මේක වෙනස් වෙන හැටි. මේකේ මුලින් මැද වෙනස් වෙනවා. මැදින් අග වෙනස් වෙනවා. එතකොට රසයක් තේරෙන්න පටන් ගන්නවා. භාවනාව හපල කනවා වගේ. රස තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකෙන් තමයි පටන් ගන්න. නිසා වැඩි වේලාවක් ඒ තමන් හිටපු සක්මනේ සක්මන පරියන්කේ නම් පරියන්කේ වැඩි වේලාවක් ඇසුරට ලබලා දෙන එක තමයි යෝගාවචරය මුලින් කරන අනුග්‍රහය. ඒක සාර්ථක වෙන බය පේන්න තියෙන්නේ. ඉතින් ඒක ඉදිරියට යනකොට ඒකේ ಗುಣ රස ස්පර්ශ කරලා බලන එකට ਵਿਚාරය කියලා එකට කියන්නේ. ඒක වැඩෙනවා අපි ඔක්කොගෙම ඒකේ භව සම්පත්‍යයෙන් අපි ඔක්කොම සමානයි. එක්කෙනෙක් මොඩයි එක්කෙනෙක් ඥානවන්තයි කියලා කිසිම දෙයක් මේකේ ඇත්තේ නැහැ. පේන්නේ නැත්තේ බලන්නේ නැති නිසා. විවිධාකාර අරමුණු දිහා බලනකොට ඒ කාර්මුණක් එක්ක ඉන්න බැරි නිසා විවිධාකාර අරමුණු පාවා දීලා, දන් දීලා ඒ කාර්මුණක වැඩි වේලාවක් ඉන්නකොට ඒ අරමුණේ සුවිශේෂ රසය, පෞද්ගලික ගතිය, ඒකට ආවේනික ලක්ෂණය, පච්චත්ත ලක්ෂණය පේනවයි කියන එක අනිවාර්යයි. ඒක වාර්තාවට දානවයි කියව දවස් තමයි ඔන්න යාට ලකුණු ලැබෙන්න පටන් ගන්නේ. පෙනුනට ඒක වාර්තා කරන තෙක් බුද්ධියක් නැහැ. වාර්තා කරන තෙක් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහට ඒ ටිකත් වෙයි වේවා කියලා පියනවා ප්‍රශ්න ඊවාකට. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. සක්මන් භාවනාව. එසවීම ඉදිරියට ගෙන යනවා තබනවා. සක්මන් තීරුවේ කෙළවරට ගොස් ඇස තිබිය යුතු දුර සටහන් සන්තුහන් කර සක්මන ආරම්භ වෙමි. මුලින්ම පාදයේ විලුඹ එසවීමි. හරිම සැහැල්ලුවක් විලුඹට දැනිනි. තවමත් ඇඟිලි පොළවට තද වී තද ගතිය බර ගතිය අත්විඳෙමි. ඇඟිලිත් එසවුණු පසු ඒ කකුල සැහැල්ලුය පාවෙනවා මෙනි. එහි ඇඟිලි පහතට යොමු ඇති අතර වලලු කර හන්දිය නැමී පිටිපසට නෙරා ඇත. දන හිස නැමී ඉදිරියටත් උකුළු ඇට හන්දිය නැමී ඉහළ දෙසට ඉහළ උකුළු ඇට හන්දිය නැමී ඉහළ දෙසටත් නැවී ඇත. ඇඟ අනිත් පැත්තට පොඩ්ඩක් බරව ඇති බවත් බිමට තියෙන කකුලට අධික බරක් තදගතියක්ද දැනුනි. එසවූ පාදයේ ඉදිරියට ගෙන යන විට දනහිස පළමුවත් උකුළු ඇට හන්දිය ඊළඟටත් දිග ඇරුණි. බිමට දීම සඳහා කකුල පහත් කරන විට වල්ලු කර හන්දිය දිග ඇරෙන බව නිරීක්ෂණය වුණි. පළඹුව විලුඹ බිම පතිත වුණු අතර එයට එහි තදගතිය බරගතිය දැනුණු අතර එය ඇඟිලි දක්වා පැතිර ගියේය. පතුලට වැලිමලුවේ සීතල ගතියත්, වැලිවල රළු ගතියත් අද්දුටු වෙමි. මේ සමගම ඇඟ ඉදිරියට නෙරා අතර බිමට තිබූ කකුලේ විලුඹ අනායාසයෙන් එසවි ඇත. දැන් විලුඹ සැහැල්ලුවේ. ඇඟිලි ටික තවමත් පොළොව සමග ගැටි ඇති නිසා තද ගතියෙන් යුක්තය. මේ ආකාරයට සිහියෙන් නිශ්ශබ්දව හෙමින් විනාඩි 40ක් පමණ සක්මන් කරන අතර නිදිමතක් ඇති වුවත් වීර්යයෙන් යුතුව එය මර්ධනය කර ගැනීමට සමත් උනේ ඔබ වහන්සේට පිංසිදු වෙන්න සතිය ගැන අවබෝධයක් ලබාගෙන ඇති නිසාය. පරයන්කය සක්මණෙන් පසු හොඳට පట్టල වී නාසිකාග්‍රයට හිත යොමු කර සුළු වේලාවක් බලා සිටන විට ආස්වාස ප්‍රස්වාස දෙක හොඳින් නිරීක්ෂණය වුණි. ආස්වාසය වාතයේ සීතලට නාසිකාග්‍රයේ වැඩි නාස්කුහරයේ ස්පර්ශ වී නැවතිනි. ඊළඟට ප්‍රශ්වාසයට කලින් අවකාශයක් නිරීක්ෂණය විය. ප්‍රශ්වාස වාතයේ උණුසුම්ය සිනිඳුය. එහි කෙලවර ඊළඟ ආශ්වාසයට කලින් අවකාශයේ නිරීක්ෂණය වීමයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වාරයක් අර්ධ චක්‍රාකාර ප්‍රස්ථාරයක්සේ දිස්සුණු අතර ආශ්වාස ප්‍රශ්වාස පෙළ ප්‍රස්ථාර පෙළක්සේ නිරීක්ෂණය විය. මෙසේ ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසය ගත වී ඊළඟට හෙමින් සියුම් වී නොදැනෙන තත්ත්වයටපත් වෙමි. හුස්ම නොදැනුණත් නාසිකාග්‍රයට හිත යොමු කර සිටින විට ශබ්දයක් ඇසුනි. එය ශබ්දයක් නිසා මෙනෙහි කළ අතර තවත් විටක සිතවිල්ලක්ද කකුලේ වේදනාවක්ද ප්‍රකට විය. සියල්ල මෙනෙහි කරන විට අඩු වී ගියත් කකුලේ ඇතිවුණු හිරියත් හිරියත් ටික වේලාවක් අපහසු ගතියක් ඇති කළා. ඒත් අමාරුවෙන් පැයක් පමණ වෙලා පරයන්කේ යෙදී සිටියා. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙසක් පතමි. ලිපේකන අත උසන්න කැමතිද දැන්? ආතාව ලිපේකන කැමතිද උසාවියට කූඩුවට එන්න? මේ දරේ කවුරක්වත් ආවේ නැහැ. හෙට එන්න කියලා කියන්නේ. ඔබ නැක ඒක අතීතයකට. මේ බුදුහාමුදුරුවෝ ওই කතාව ලියලා තියෙන හැටි මම හෝම්වර්ක් එකක් කරා. මේ කියලා දෙන්න කට්ටියට. අපි ඇවිදිනකොට ওই කකුල ඉස්සෙන හැටි තබන හැටි බුදුරජාණන්සේ දක්වලා තියෙන කරත්ත රෝදයකට හේතු කරනවා. ඒ දැන් මේ කකුලේ බර ගන්නකොට මේක ඉස්සෙනවා. ඊට පස්සේ එතනින් ගිහලා මේ දෙන්න ගන්නවා. ඊට පස්සේ මේ රවුම යන්නේ ඒ වගේද මම කියන කතාව හරිද? ඔක ඔය තියෙන විදිහද වෙන්නේ? මේ බුදුරජාණන්සේ කියන්නේ අපි කරත්ත රෝදයක මේ කකුල් දෙක අර අරයක් වගේ කියලා. එක බරක් ගන්නකොට අනික කකුල් නේසලා ඉස්සරහට ගිහලා ඒක අරයක් වෙනවා. එහෙම වෙනකොට ඒකාරෝ කියලා නමක් දීලා තියෙනවා බුදුරජාණන්සේ සතියට. අපි සතිය පාත්වන්නේ බර ගන්න කකුලට විතරයි. එතකොට අනික් කකුල ගිල්ල ඉස්සරහින් ඇවිල්ලා ඒකට බර ගන්නවා. ඒකට බර දෙනකොට මේකේ ඉස්සරහ. එතකොට මේ රෝදයක් කරකිනවා වගේ තියෙනවා. එතකොට උකුල් ඇටෙන් උඩ පැත්තයි යඩ පැත්තයි අපේ සාමාන්‍ය සමානයි. ඒක මහ බබා ගෙනින්නගේ උඩ කෑල්ල යනවා. යට කෑල්ලේ කරකිනවා. ඒක නිසා සතියට නමක් දීලා තියෙනවා බුදුරජාණන්සේ. ඉතින් කොච්චර ඔයිට වැඩි විස්තර කරන්න විදියක් ඇත්තේ නැහැ. විලුඹට ගත්ත බර ඇඟිලි වලට යනකොට ඊගා විලුඹ ඇවිල්ලා හරියට කරතරෝදේ නේමිය වගේ අල්ලනවා. ඊගාව එක ගිහිල්ලා එනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මනුස්සයාට අවුරුදු ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා. කකුල් හතරේ මනුස්සයාට කකුල් දෙකට නැගිටලා මේකේ බර එක කකුලක බර තියෙන හැම වෙලාවම අපි හිතාගෙන ඉතර කකුල් දෙකක් තියෙනවා තිබුණා. ඒකෙම දකුණ හරි වමෙන් හරි එකක් ස්පෙෂලායිස් වෙලා තියෙනවා. ෆුට්බෝල් ගහන එකනට කකුල් දෙකෙම කික් එකක් දෙන්න බෑ. එයා කික් එක දෙන්නේ එක කකුලකින්. හොප් ස්ටෙප් and ජම්ප් එක පයින් එක්කනා ඉස්සලාම කකුල තියන්නේ පුරුදු කකුලේ. ඉතින් ඒ ටික අපි දන්නේ අපි ගෑනු පිරිමිගේ කකුල් දිහා බලන්නේ විදියට. පිරිමි ගෑනුගේ කකුල් දිහා බලන විදිහ මිසක් ආ. ඉතින් සංසාරේ වැවෙනවා. බුදුජානසී කියන ඔබේ කකුල ධ්‍යාන බලලා ඇවිදපම් මේ පයින් ඇවිදින එක විතර විශ්ව කර්ම වැඩක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒක වැටෙන්නේ නැතුව පයින් ඇවිදිනවා කිව්වහම මේක අපි සති මේ කොන්ෆරන්ස් එකේ ඒ හෝල් එකේ දාලා තිබ්බා. හැබැයි කාටවත් කියලා දෙන්න මට හුරු කරගන්න වෙලාවක් හම්බුනේ. ඔක හම්බුනේ නිව්සීලන්ත වල. මේක ඩිසයින් එක හැදුවේ. මේක ලොකු එකක් හදන්න ඕන. හදලා කියන්න ඕන. ඇවිදිනකොට මේ කකුල එක එකක් අරයක් වගේ බර ගන්න හැටි, බොස් කෙඩියට බර මාරු කරන හැටි බලපුවාම ලෝකයේ තියෙන විශිෂ්ටම විශිෂ්ටම එකලසක් මේකේ තියෙනවා. ඉතින් ඒක ඒකට සතිය යොදනකොට ඒකෙන් නිවන් දකින්න පුළුවන් නිසා පියවර පාස අපි නිවනට තමයි යන්නේ. ඉතින් ඒකට මේ Nissan වනේ වැලිමලුවම එන්න ඕනේ නැහැ. කොහේ හිටියත් විලුඹට ගත්ත බර ඇඟිලි දක්වා යනකොට ඊගා විලුඹ ඇවිල්ලා ඒ බර ගන්න හැටි එතකොට ඒ කකුල් අතර ඇතිවෙන එකලස බුදුජානනාංශයට විශේෂයෙන්ම පේනවා මොකද බුදුජානනාංශයේ සුපතිට්ඨිත පාද සහිතයි උගාකල් පාරමිතා පුරපු නිසා අපි හැම කෙනාම කොරගග හැවිදින්නේ. පාත්‍යෝ වාගේ. බුදුජනසී ගමන හරීම සුකුමාරයි. හරීම ලස්සනයි. ඒ මොකද එහෙම ඇවිදි වෙනවිල්ලක් නැහැ. හරියට කකුල අර ගන්නවා. ඒ වගේම පුරුෂයත් මහා පුරුෂයෙක්. ඉතින් ඒකට දීලා තියෙනවා සතියේට නමක් ඒකාරෝ. මේ කකුල් දෙකේ එක එකක් එකවරට අරයක් වෙන උණු වටේ අරගිලා පෙන්නවා. ඔය අද දැන් වුරුදු 70ක් වෙලා තමයි දැන් කකුල දිහා බලන්නේ. ඔච්චර කල් ඔච්චර ඈ 70 නැහැ. ඉතින් ඒක නිසා මේ මම හරියට කොලේ ගෙනවනේ අද. ඔය හෝම්වර්ක් මම ගෙදර ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. ඔය අවක හැදලා තියෙනවා හරිය නෑ. ඔය තව පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් වගේක් තියෙනවා. හදලා පොඩි ළමයෙකුට දෙන්න ඕනේ. ළමයා ඒක තීරුම් අරගන්න හැටි සහ ඒක කියලා දෙන හැටි මේ නාකි කටහඬවල වගේ නෙවෙයි. ඒ නිසා මම කරන්නේ සතිපාසලට ওই වගේ තියෙන ඔක්කොම ත්‍රිපිටකයේ තියෙන ඒවා චිත්‍ර ඇඳලා ගෙනල්ලා පෙන්නනවා. මේක ලොකුවට හදන්න ඕනේ. ලොකුවට හදලා පෙන්නුවොත් පේනවා සක්මන් කරනකොට අපිට කොච්චර දේවල් පයකින් පයකට බර මාරු කරනකොට මගේ සාමාන්‍ය කිලෝ 70ක් බරයි. ඉතින් මේ කකුලේ ඉඳලා මේ අත කකුලට කිලෝ 70ක් යන බව තේරෙන්නේ නැහැ. නිකන් හිතන්න බෑනේ කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ අතින් මේ අතට ගන්න බලන්න. හිතන්නවත් බෑ. නමුත් මේ කිලෝ 70 මාරු වෙන හැටි. මේක නිකන් යන්නේ පාත්‍ය වගේ එහාට මෙහාට සික්ස් හැක් වෙලා අරගෙන යනවා. ඉතින් අනිගාන බල්ලට හැතැම්මනා වගේ කොළඹත් ගිහිල්ලා තියෙනවා. හැබැයි පියවර ගන්න දන්නේ නැහැ. කකුල් ගන්න දන්නේ නැහැ. ඉතින් අර මේ පොඩි එකාගේ ලියුමේ ලියලා තියෙනවා. එදා අපි සුබදානම් කිව්වා හරියට මම බස් එකට නැගිනකොට පියවර 31යි. ඉස්කෝල ළඟ බහලා පන්තියට ගිහිල්ලා යන 53යි. එනකොටත් 53යි. ආවට පස්සෙත් බලනවා 31යි. මෙතිල මෙතෙන් යනකම් වාහනේ වංගු 23ක් තිබ්බා. මොකක්වත් නැහැ PhD එකක් දීලා මදි. ඒ එවැනි විස්තරයක් කියන්න ගියාම ඒක හෙට කියෝ. ඒ නිසා මනුස්සාත්ම භාවයක් ලැබුවා මනුස්සකයක් ලැබුවා කියලා කියන්නෙම පිනක්. අපේ තියෙන කාලකන්නිකමට අපි අනුන් ගැන හිත හිතා ඉන්නවා. Tamange කයට Tamange මේ යාන්ත්‍රයේ වැඩ කරන හැටි දන්නේ නැතිකමයි කියන්න තියෙනවා. මේකේ සෑහෙන දුරට කිට්ටු කරලා අවිල්ල තියෙනවා. තවත් විස්තර බලන්න කියලා ගිහිල්ලා වාඩි වෙන්න ගෞරවනීය සාමින් වහන්සේ වෙත පරයන්ක භාවනාව මම මෙම නිස්සරණ වනයේට ආධුනික යෝගිනියක්මි මගේ පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානයේ ලෙසට ආශ්වාස ප්‍රශ්වාසය දැනි දැනි සිටීමෙන් ආරම්භ කෙලිමි. ඊතා හොඳින්ම හුස්ම ඇතුළු වීම හා පිටවීම හැම වාරයකදීම නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. එසේම ටික වේලාවකදී මෙම ඇතුළු වීම හා පිටවීම දැනී යමේ අඩුවීමක් දැනිනි. මට ඇසැරියේ නැතත් ඇසැරගෙන ඉන්නාක්සේ දැනිනි. මට කිසිවක්ම කිසිම කිසි දෙයක් නොදැනේ. අන්තිමට කරන්න දෙයක් නැති වෙලා ඉඳින ගතියක් දැනේ. මේ ලෙසට දිගටම මේ தත්ත්වය පැවතීගෙන යයි. මගේ පර්යංක භාවනාව තව දුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන මෙන් දෙපා නමස්කාරව පූරකව ඉල්ලා සිටිමි. වැරදිමක් ඇතොත් සමාවන සේක්වා. මේක ඇත්තට භාවනා නොකිරුවා නම් මේක පාළු වුණා, තනි වුණා, කොන් වුණා, රැහින් අයින් කරලා දැම්මා, මම නිකමෙක් වුණා කියලා තමයි හිතෙන්නේ. නමුත් අර සරුවචනන්සේ මේක කරලා මේකට හුදකලාව කියන්නේ, මේකට විවේකයේ කියන්නේ, මේකට විස්රාමයේ කියලා කියලා දැනගෙන මේක උපයාගත්ත දෙයක් කියලා දන්නවනම් ඉතින් එතකොට තමයි හිතා ගන්න පුළුවන් දැන්ට ශාසනයක් කියලා එකක් තියෙනවා. මහන්සි වෙන කෙනාට ඒකට යන්න පුළුවන්. වෙන කෙනා ඒකට මේ තොවිල් නටනවා. සාන්ති කර්ම කරනවා. මේක නා දන්න මේ විවේකයේ සඳහායි මේක තමයි ලෝකේ ලබන්න තියෙන උතුම්ම සම්පත රජ කෙනෙකුට කවදාකවත් නොලැබෙන දෙයක්. ඉංගන්නට ලැබෙන්නේත් නැහැ. මේක ලබන්න පුළුවන් මැද පන්තියේ ඉන්න අයට විතරයි. හැබැයි ලැබුවට පස්සේ ඒක අගේ කෙරුවේ නැත්නම් ඒත් වැඩක් නැහැ. ඒත් කම්මැලිකමට කාලකන්නිකමට මුස්පීන්තුවක් කියාගත්තොත් ඉතින් කන වැඳුම් වෙලා ඉන්නවා. නමුත් මේකයි හුදකලාව කියලා කියන්නේ. උත්තරම දේ ලෝකේ තියෙන කියලා මේක වැඩි කරගන්න මොකද්ද කරන්න ඕන. හැබැයි ඒක මේ සෙනගෙන් අයින් වීමම නෙවෙයි. වැඩ කටයුතු වලින් අයින් වීමම නෙවෙයි. ඒක විදිහට කියනවා කාය විවේක, චිත්ත විවේකම නෙවෙයි. ඉන්හිහාරගේ උපදි විවේකයක් තියෙන මේ මොන දෙයක්වත් අල්ලන්නේ නැහැ. මොනම දෙයකවත් අර කරත්තේ රෝදේ, ඒ රෝදේ එක එක දන පහුවේ පෙරලි පෙරලින යන්නේ. ඒ නිසා ගෑවෙන්නේ එක ලක්ෂයයි. පොළවේ ගෑවෙන්නේ එකම එක ලක්ෂයයි. ඒ දෙක ඒකේ ලක්ෂය පහුවෙමින් තමයි තියෙන්නේ. ඒකයි මේක සම්තතියක් කියලා කියන්නේ. ඉතින් මේකෙදි අර කොහොඳයි මේක හොඳයි කියන්නේ නැතුව ඒ විවේක වෙන්න පටන් අරගත්තොත් ඉතින් ඊට පස්සේ වයසට යන එක නතර වෙනවා. ඒ විස්රාමයේ දැනගත්තොත් විවේකයේ දැනගත්තොත් විරාමයේ දැනගා ඊට පස්සේ වයසට යන්නේ. යන්න දෙයක් නැහැ. වයසට යන්නේ ඒක දන්නේ නැතුව හිටියොත් තමයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් තිරියන් වෙන්න බලන්න අවදීම හිත තියන්න උදකලාවෙම තියන්න අප්‍රමාද වෙන්න සතිය තියන්න ඊට පස්සේ ඒක අනිකෝ සියලු සම්පatti. තියති කාරණාවලින් ලබන උපරිම සම්පatti අරගෙන දෙනවා. ඒකට ඊට පස්සේ සතියේට සුක්කානම් බාර දෙන එකයි තියෙන්නේ. කරගෙන දෙයක් යන්න කරගෙන යන්න. හරිලා. ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස සක්මන් භාවනාව. සක්මන් මළුවේ අඩිය තබන හැම වාරයකදීම ඊතා හොඳින් අඩියේ හැමතැනක්ම පොළවේ ගැටෙන බව දැනි දැනි ඇවිදීමට උත්සාහ කළෙමි. ටික වේලාවකදී කිසිදු ශබ්දයක් හෝ කෙනෙකු නොපෙන නොපෙනෙන ලෙස සක්මන පුරා ගමන් කළ හැකි විය. පොළවේ පොඩ්ඩක් උඩින් යන ගතියක් මට දැනිනි. ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවයත් වේවා. ඔය තවදුරටත් උඩින් යන්න ඕනේ අර ජපානයේ හදලා තියෙන කෝච්චියක් හදන්න හදනවා මේ වායුපාය යානේ වගේ මේ කාන්දම් උත්තර ද්‍රවයක් මත උත්තර ද්‍රවයක් තියලා බර නැතුව උඩින් යන්න හදලා තියෙනවා. හදන්න අමාරුලු දැන් ඒක නෙගටිව් දිශි ගන්න සීතල කරන්න ඕනේ. එතකොට ඉන්ධන ඕනේ නැදලු කරපුවම යනවා. ඒ වගේ හොඳට පොළොවේ සක්මනේ ඉන්න පටන් ගත්තාට පස්සේ පොළොව මං වටේ කැරකෙනවද නැත්නම් මං පොළොව වටේ කැරකෙනවද කියන්නේ කොහොම ගන්න බෑ. ඒ තරම්ම මේක ස්වභාවික සිද්ධියක් වෙනවා. එතකොට තමයි අපි පොළොව මහී කාන්තාවට අපි සම්බන්ධ වෙනවා කියලා කියන අර්ත් වෙනවා කියලා තියෙන්නේ. අද අපි කරන මුළු ජීවිතේම පොළොවේ සම්බන්ධය නැති කරනවා. පොඩ්ඩලා මේ දාන සපත්තු දෙකේ පොඩ්ඩක් විතර බලන්න. මොන් කවදද පොළොවට සම්බන්ධ වෙන්නේ කියලා. මොන විදිහකට අපි පොළොවට සම්බන්ධ වෙන්නේ? ඉතින් ඒ නිසා අපේ ඇඟේ ඇති වෙන ඔය ස්ථಿತಿ විද්‍යුත් විද්‍යුතේ කවදාකවත් පොරොට එන්නේ මේ කොන්ක්‍රීට් දාගෙන, සපත්තු සිරෙප්පු දාගෙන, කොන් පාරවල් තාර දාගෙන කරන විකාරය. ඉතින් අර අර්ථනේ ගැන ලියන සුදු අම්මා කෙනෙක් කියනවා ඒ ළමයා කුෂන් කරලා කොට්ට උඩ තියාන අදනවලු අඬනවලු අඬනවලු අඬනවලු බේරන්න බෑ. ඇත්තට මේ අඬ ගන්න ගිහලා හදිසියෙම අමතක වෙලා වගේ තනකොළ ගොල්ලක තිබ්බලු ආර කා hina වෙනවලු පුදුම තාලෙට. ඊට පස්සේ දැන් බිමට ඇණයක් ගහලා ඇණේ ඇණේ වයර් එක ගැට ගන්නලු අතට. බුදිය ගන්නලු টොප් එකට. හැම අවත් කරන්නුයි මු ඉන්නේ කුෂන් වලනේ. කික් සපත්තු දායි අර සපත්තු දායි තොප්පි දායි අරක මේක දාපුවාම මේකට කවදාකවත් පොළොවට සම්බන්ධ නැහැ. අද මේ ඇති කරලා තියෙන තාක්ෂණේ අම්මු කාල කණි තාක්ෂණයක්. අපේ අත්තමල මුත්තලම නෑ ඉතින් කොච්චර කොම පොළොවේනේ අපි හැදුවේ. චූ ටිකක් කරලා පොළවේ තලලා ඒ ටිකක් කාලා අයියෝ ඒව ජොලියක් දැන් ඇත්තට ළමයිට විස බීජ කියලා දෙයක් අඳුරලා දෙක ඒක ඕඩිකොලි වලින් අනාවලා ඩෙටල් වලින් නහවලා පව් අපා ගින්දරක් පෙන්වන්නේ නැහැ ප්ලාස්ටික් කෝප්පයක් පෙන්වන්නේ නැහැ බ්ලේඩ් එකක් පෙන්වන්නේ නැහැ ළමයි හදනවා මු යක්කුනේ මොන යවන ළමයිද මුන් කවදා නිකන් ඒලියන්ස් ලවා පොළොවට කැප නැහැ නාකි නාකි එච්චොත් එච්චරයි මට මේ ගෑනු ටික පුවක් ගහගෙනක් ගන්න ඇත්තා අම්මපා මට හිතෙනවා මේ මොන හුරුතලයක්ද මේ කොළඹටලා ඉඳලා මර යකඩිෂන් රූම් ඇතුලේ දාගෙන මේ තත්ත්වෝද්‍යාන සත්තු වගේ බහැවිය ඔක පාරට බහැලෙලා සක්මන් කරපියා කොහේ තියෙන ගායවල මොකක්වත් දෙන්නේ ඔය තියෙන ලෙඩ රෝග ලයිස්තු 75කින් කපන්න පුළුවන්. ඒ සීරම මේ පොළවෙන් දුරස් වෙච්ච එකේ දෝෂේ. පොළවේ ඇවිදිනා විතර සන්තෝෂයක්. රජ වුණා වගේ. සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට ඇවිදේ අඩි 7ක්. ඒ වගේ පොළවත් එක්ක ජීවත් වෙන්න. බිම වාඩි වෙන්න. ඒ චමේත ඒ චමේ සෑඩෝ කියන සාරිපුත්තු සාංශේ මොග්ගල්ලාන සාංශේ කුෂන් එකක්වත් පාවිච්චි කරුවේ නැහැ. ඒ ඒ භාවනා මධ්‍යස්ථාන දෙන්නෙම නැහැ කොට දෙන්නේ. බිම වාඩි වෙන්න කියන. වැදුරු දාලා තියෙන්නේ. පොළවත් එක්ක ඉන්න කියන. ඒක ලේසි නෑ. ඒ පොළොවත් එක්ක ඉන්නේ කෝ බිම වාඩි වෙනවා කියන්නේ හොඳටම භාවනා කරපු කෙනෙකුට විතරයි තියෙන්නේ නැත්නම් හැම කෙනාටම පුටු පුටු ගන්න වෙනවා. එනේ යනදන කුෂන් උස්සගෙන යනවා පුටුවක් උස්සගෙන යනවා. කමන්නේ පටන් ගන්නකොට කමන්නේ බහින්න අන්තිමට බිමට පස්ස බිම වදින්න අරින්න පොළොව පොළොව මහිකාන්තාවයක වදින්න අරින්න එතකොට පුදුම ඩිස්චාර්ජ් වෙනවා පොඩි එකෙක් වැල්ලේ අර වැලි මිරික මිරික ඉන්නකොට සුද්දෙක් ඇහුවල මොකද කරන්න කියලා තාත්තා කෙනෙක්. උඹට තේරෙන්නේ නැද්ද කියලා හොල් මේ වැලි මිරි කරන තියෙන ජොලිය. පොඩි එකට තේරෙනවා. පොඩි එකා ඒකයි කියන්නේ යන් වැල්ලට කියලා. අපිට වැල්ලට යන්න වෙලාවක් නැහැ. ටෙලිවිෂන් එක ළඟට යන්න වෙලා තියෙනවා. එයා කන්ඩිෂන් කාමරවලට යන්න වෙලා තියෙනවා. සපුල්ලුවන් තරම් ස්වභාවික ස්වභාවික වෙනකන් සැප දෙන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි හරි භාවනා හරි ගිය ගමන් දාන්න බිම. බහින්න බිමට ওই පුතුලෙන් කරන භාවනා හරියන්නේ නෑ. අටන් ගත්තට කමන්නේ නැහැ. නිකන් ඇඟ උරතල් කරන්න එපා. ඒක ගන්න පුළුවන්. මං කියනවා හිවර කරොත් උස්සලා පොළවේ ගහලා ගන්න පුළුවන්. ඒ භාවන එනකොට එනකොට දාන්න බිමට. පොළවේම ඇවිදින්න. බිම වාඩි වෙන්න. එතකොට ඔන්න බුදුහාමරගේ වැඩේට කිට් වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා වැලිමල්ුවේ සක්මන් කරන විට වැලිවලට ඇති වැලිවල ඇති තෙත් ගතිය සමග සීතලක් මගේ පාදවලට දැනුනි. යම් අවස්ථාවලදී මාගේ සිත විසිර ගිය අතර එයට හේතුව ලෙස මා සක්මන් කළ සක්මන් මළුව දෙපස මළුවේ යෝගිනියන් දෙදෙනාගේ පාදවල වැලිකට වැලිකට ගැටණය වූ ආකාරයයි. සිත අරමුණෙන් බැහැර වූ බව දැනගත් මා එවිටය මෙනෙහි කළ අතර එම ශබ්ද දිගටම පැවතුනද මද වේලාවකින් එය මාහට නැසෙනවා මෙන් දැනුනි. වැලිමලුවේදී මා ඉදිරියට සක්මන් කරන්න යන අතර මා විටක පාද දෙක එකම තැන තබා එකක් ඉදිරියෙන් අනික පිටුපසින් තැබීමට උත්සාහ කළද ඉදිරි පාදයේ ඉදිරියට එම નિરા සිට નિરાයාසයෙන්ම පිටුපස පාදයේ ඉදිරියට එම මා වටහා ගතිමි. එවිට ඇවිදිනවා මා ඇවිදිනවා යයි මෙනෙහි කර ඉදිරියට සක්මන් කරන විට මාගේ ඇඟ උණුසුම් වී සිසිල් වී වචන වලින් එය කිව නොහැක. වියලි සුරන් රොදක් වියලි පුළුන් රොදක්සේ මාහට හැඟිනි. පරයන්ක භාවනාව පළමු දිනේදී පරයන්කයට වාඩි වූ මාහට එය බෙහෙවින් නීරස වූ නිසා දෙවන දිනේ පටන් ඔබ වහන්සේ පොදුවේ යෝගී යෝගිනීන්ට ලබා දෙන කමඨහන් උපදෙස් ද අනුව ඒ වාද වටහාගෙන පරයන්කයට සූදානම් වුනි. හොඳින් තද හුස්මක් දෙකක් ගත්තා. ඉන්පසු හොඳින් ආස්වාස ප්‍රස්වාසයක් නිරීක්ෂණය කළෙමි. ඒ අතර නාස්පුඩ අතර ඇති කාටිලේජය ලිහිල් වෙනවා මෙන් මාහට දැනිනි. උදරයේද හැකිලෙනවා පිම්බෙනවාසේ දැනිනි. ඒ අතර ආශ්වාස ප්‍රශ්වාස 12ක් 15ක් පමණ ගණනය කිරීමට හැකි වුණු අතර සිත විසිර ගියේය. එවිට සිත පිටතට ගිය බව මා මෙනෙහි කළෙමි. එවිට නිදිමත ගතිය එයි. නැවත සිත ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය සඳහා ගැනීමට මාහට අසීරු බව හැඟේ. ශක්මන් භාවනාවට මා අතිශයින් ප්‍රිය කරන අතර පරයන්ක භාවනාව මාහට දැනට ඊටම නීරස භාවයක් මෙන් හැඟී යයි. කල් කදුරු තිත්ත බව සමානයි නීරස. මේ සඳහා ඉතිරි උපදෙස් මාහට දෙනමෙන් ඔබ වහන්සේගේ දෙපා නෙමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒ චිත්ත රස තමයි දීවැඩියාව තියෙන කට්ටියට වට ගැලපෙන්නේ. චිත්ත ගන්න නැති වුණොත්, ලෙල්ල ගන්න නැති වුණොත්, පැංගිට නැති වුණොත් දීවැඩියාව තමයි. ඉතින් හැම වෙලාවෙම ගෙඩියක් පළතුරු කනකොට ඒක ලෙල්ල කන්න. තිත්ත ටික කන්න. කවදාවත් දෙවැඩිය වෙන්නේ. ඒ වගේ මේ කල්කදුරා තිත්ත ටික ගෑවනම් ඔය වැඩියාවක් නැති වෙනවා. ඒක කෙලින්ම නිවනේ. ඒ නිසා මේ රස රස දෙය කන්න කියලා තමයි ඒකට කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා. ඒකෙන් කියලා තමයි අපි කෙලින්ම ලෝදිය බොන්නේ. තියෙන විදියට ගත්තනම් සමසේ මේ පළතුරක් කනොත් ලෙල්ලත් එක්ක කන්න. සත්තුක එහෙම නේ කරන්නේ. දැන් කරන්න අමාරු අර බෙහෙත් ගන්න නිසා. බෙහෙත් ගන්න නැත්නම් ඒ නිසා පැංගිරි රස, තිත්ත රස, ඔය කල්කදුරා රස තමයි මේ නව ආහාර තාක්ෂණය අපෙන් දුරවන් කරලා ඔය සූපතාත්‍රය කියලා එකක් පටන් අරගෙන විනාසයි. ඔය සත්තුන්ට කිසිම ලෙඩක් නැහැ. සත්තුන්ට කිසිම පිළිකා තියෙන කතාවක්වත් මොකක්වත් නැහැ. මොකද උන් ස්වභාවික දේවල් කරන්නේ. අර පොළොනරේ බෝඩ් එකක් දාලා තිනවා. මේ සත්තුන්ගේ විලඳ පරිශ්‍රණයක් කරනවා කරුණා කළා මනුස්සාහාර දීලා සත්තු නාස්ති කරන්න එපා. මනුස්සයා කන කෑම කෑවත් තුනරක් වෙනවා. ළඟින් ගියොත් ඉවරයි. ඒ නෝවේ රටේ අක්කර ගණන් මුහුද බෙදලා දිනවලු මාළු වවන්න. ඉතින් ඒක දැල් ගහලා මාළු වවනවා. ඉතින් මාළු වවපුවාම වැඩිපුර කරන්න ඕන නිසා උන්න කන්න බැරුවට වැඩිය ආහාර දෙනවා. ඊම කන්න බැරි හැටි පොළොව ඉතුරු වෙලා අඩියේ තට්ටුවේ විස වායු හැදෙනවා. ඉතින් විස වායු හැදිච්චාම මාළුවන්ට ලෙඩලු දැන්. දැන් මාළු දොස්තරලා ඉන්නවා. දැන් උච්චර කල් අපිට ලෙඩ වෙච්ච මාළුවෙක් මොහොතේ කවදාවත් හම්බෙලා තියෙනවද? දැන් මාළුට ලෙඩ වෙනවා මාළු දොස්තරලා තියෙනවා මොකද මිනිස්සයා මාළුන්ට අත තියලා. මිනිස්සේ අත තිබ්බෝ කක්ක ගොඩයි. කොයි එකට අත තිබ්බත් ඉවරයි. ඒ නිසා කල්කතුරා තිත් ආවනම් ඒ ඩයබටිස් හනිපෙන්න හදන්නේ ඔය ඛණ්ඩ කියලායි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන මම ආධුනික යෝගාවචරයෙක්මි. 18 වන දින උඩ වැලිමලුවේ සක්මන් කරන විට වම දකුණ ලෙස සක්මනට වඩා ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස සක්මන් කිරීමේදී සිත එකඟ කළ විට මත්තන ස්වභාවය ප්‍රකට විය. එසේ වන්නේ මත්තන ස්වභාවය. මත්තන ස්වභාවය. අම්මා මේ ඉස්කෝලේ ගිහිල්ලා ලොකු ලොකු ටීචර් කෙනෙක් ඔය. අර පොඩි උන්ට මොන තරම් පච උගන්වන්නේ. මත්තන ප්‍රමාණය. මත් වන කී මේ වගේ එක මොඩියක් ගියත් ඉස්කෝලේකට ඉස්කෝලේ ළමයි කොච්චර ගාණක් නොමග යනවද කියලා හදන්න. මම ටීචර් කෙනෙක් දැකපු ගමන් ආන්නේ කී දෙනෙක් නොමග යවලා තියෙනවද කියලා. එහෙම නෑ සෝහන්ත අපි හරියට ළමයි හදලා තියෙනවා කියනවා. මත්තන කියලා කියනවා මත්වන කියලා කියන්න බෑ. ආයෙසරක් කියෝ. ජී ජීෂා කරකොලත් ඇරියා. එසේ වන්නේ විතක්ක ਵਿਚාරේම අවස්ථාවේ බහුල නිසා. එහෙම බෑ ඉතින් ඉස්සෙල්ල වාක්‍යය. අර එරුන්කට පැනලා යන මී අරක වාගේ ආන්න මට අහන්න කියනවාද? ඒකත් කියවන්න. සිත එකඟ වන විට මත්වන ස්වභාවයේ ප්‍රකටය. එසේ වන්නේ විතක්ක ਵਿਚාරේම අවස්ථාවේ බහුල නිසාද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. පර්යංකය 18 වන දින උදේවරුේ පර්යංකයකින් පසුව මීට අවුරුදු කිහිපයකට පෙර තිබූ බරපතල වේදනාවක් දැනෙන්නට විය. ඊළඟ දින gedara බලා යනවද සිතමින් ඉන්න විට ඔබ වහන්සේ එම ඔබ වහන්සේ දුන් කමටහනගෙන භාවනා වඩන්නට යයි උපදෙස් දුන්සේක. එබැවින් දහයේත් වාක්‍ය වැරදි කියනවා. ඊළඟ දින gedara බලා යනවද සිතමින් ඉන්න විට ඔබ වහන්සේ එම දුන් කමඨහනට ගෙන නැවත භාවනා වඩන්නට යයි උපදෙස් දුන්සේක. එබැවින් 19 වෙනි දින ඒත් එක්ක ලියලා තියෙන වැරදි එක්ක කියවන වැරදි ලියලා තියෙන වැරදි. ඒ ව්‍යාකරණේ වාක්‍ය කියන්න ඕනේ කියෙවෙන්නේ හරි හරි යා. එබැවින් 19 වෙනි දින එයත් තදින් සිතටගෙන පර්යංකේ භාවනා කළෙමි. ආශාස ප්‍රසආස නොදැන ගිය බැවින් පිම්බීම හැකිලිම බලමින් සිටිමි. කෙසේ වෙතත් කයේ වේදනාව භාවනාවට ප්‍රබල ලෙස බාධා ඇති කරවිය. එම වේදනාව හටගත්තේ ස්පර්ශයෙන් බවත් ස්පර්ශයේ නැතිවීමෙන් වේදනාව නිරුද්ධ වන බවත් කිහිප විදක්ම සිතන විට එම වේදනාව නොදැනී ගියේය. එම දුක නැති වූ නිසා දුක අනිත්‍ය ලෙස බලමින් සතුටු වෙමි. නැවත සතිය බලමි. එයටද වේදනාවක් ආවිට මෙසේ කිරීම සුදුසුද? පහදා දෙන සීක්වා. ඔබ වහන්සේටත් අපටත් මේ ආත්ම භාවය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔය මේක තියෙන්නේ ඔය කතා කොච්චර જાති කිව්වත් අර ආපු වේදනාවට ද්වේෂයෙන් තමයි බලන්නේ. ඉතින් එහෙම වෙනුවට මේ සාමාන්‍ය ජීවිතින්දදී මේ වගේ දේවල් අපිට ආවර දැනෙන්නේ නැත්නම් අපි සතුටුමත් නැති නිසා. දැන් සතුටුමත් නිසා මේ වේදනාව දැනෙනවා. ඉතින් මේ දැනෙන වේදනාව සතිය තියෙන බවට ලකුණක් මිස සකිතියට අරියාදුවක් නෙවෙයි කියන එක තේරෙනකම් කමඨාන සුද්ධ වෙලා නැහැ. කයේ ඒ වෙලාවේ මතුවෙන දේ මතුවෙන්නේ සතිය තියෙන නිසා. එහෙම නැත්නම් සතියට කරදර කරන්නේ නෙවෙයි. අන්න ඒ විදිහට මේ පැමිණි දුක් පැණි 10 කියලා ගන්නකම් මේ වේදනාවේ තියෙන පස්සේ නිසා ස්පර්ශය අනිත්‍යයි ඒ නිසා වේදනා අනිත්‍යයි ඒ නිසා වේදනා නැතිවීම සුඛයි දැකයි මේ තේරම වේදනාවට ද්වේෂයෙන් ලියන කතා. කවදාකවත් ඒක වේදනාව පිළිබඳ ඇති හැටි දැනීමක් නෙමෙයි. වේදනාව ඇවිල්ලා තියෙනවා. ඒ බව දැනුනේ සතිය තියෙන නිසා. සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ විදිහට මේ පැමිණිච්ච වේදනාව දිහා මේ පෙරපසු විනිශ්චය නැතුව අර්ථ කතා නැතුව බලන්න පුරුදු වෙන්නම වෙනවා. ඒක මේ රූපයක් දිහා බලනකොට ටිකක් ගැඹුරුවක් විහාසයක්. මොකද රූපයක් දිහා බලනකොට මනාපමනා පහළ වෙන තියෙන වේදනා පහළ වෙන තියෙන ඊට ආඩු මේක නාම ධර්මයක්. ඒ නිසා නාම ධර්මයක් දිහා භාවනා කරනකොට නාම ධර්මයට ද්වේෂ කරනවා නම් මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැහැ. ද්වේෂයෙන් තොරව වේදනාව දිහා බලන්න පුළුවන් වෙනවා කියන්නේ getting a distance from the pain කියලා කියනවා. එන වේදනාවේ පොඩක් දුරස් වෙලා වෙන කෙනෙක්ගේ වගේ බලන්න පුළුවන් නම් ඒ නිසා කිට්ටු කරලා තියෙනවා. නමුත් ඔය පරිකල්පනාව දිගේ නෙවෙයි තියෙන්නේ. මේ ආපු වේදනාවේ ඒ වෙලාවෙම අස්පනා පිට මට දැනෙන සතිය තියෙන නිසායි. මට දිගට මේකේ වේදනාවේ වෙන සංගතිය බලන ඉන්නවා. ඉතින් දාන්න යන්න බා වේදනාවේ ස්පර්ශය නිසායි ස්පර්ශය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, අනිත්‍ය වීම දුකයි, සැපයි. ඒ ටික මෙතෙදි මම හිතනවා මේ කෘත්‍රිමයි කියලා. ඒ නිසා වේදනාවට වෛර නොකර වේදනාව බැලීම සඳහා මේක අභ්‍යාසයක් කරගන්න කියලා කියනවා. පින්වත් සාමින් වහන්ස මම නවක යෝගාවචරයෙක් වන අතර දෙවන දිනේ සිට සක්මනහා පර්යංකය තුල භාවනා කර විනාඩි 10ක් පමණ ගිය විට හිසේ පිටුපස හිස් කබල තුල නලියන හා පොපියන ස්වභාවයක් හටගනී. එය භාවනාවට බාධාවක්ද නොවේ. මේ தત્ත්වය පහදා දෙන සීක්වා. ඔය කියන්නේ ශරීරයේ එක තැනක වේදනාවක් දැනෙනවා. බැලුවොත් හැම තැනම ඔය වගේ තමයි. ඒ හොඳට සතිය ඉතිර පැතිර වැඩිලා ගියොත් මේ කය කොතනක හරි දැනෙනවයි දැන දැනෙන්නේ වේදනාව කරා තමයි. මිල්සා ලොකු සාංශේ ලියනවා අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. හරි මේ වායු සාගරයක අඩිය වගේ අපි ඉන්නේම වේදනාවක වේදනාව දැන ගැනීමයි වේදේ කියලා කියන්නේ. වේදේ කියලා කියන්නේ ඥානෙට කියනවා. තමන්ගේ ශරීරයෙන් එන වේදනාව දන්නවනම් නිවන් දකලා. ඒක එක තැනක විතරක් නෙමෙයි. මුළු කයෙම දැනෙනවා. ඒකට හොඳට අවදිමත් වෙලා ඉන්නවනම් ඒ කියන්නේ අපේ හිත හරියටම මම දැන් මෙතන කියන එකට බොහොම සජීවීව ඇවිල්ලා තියෙනවා. ඇයි කියලා අහනවා නම් ඒ කියන්නේ ඒකට වෛර කරනවා. කිසිමුත්තුමා කියනවා ඇයි කියන ප්‍රශ්නේ ද්වේෂයක් තියෙන කියලා. ඒ ඇවිල්ලා තියෙන කී ඇයි කියලා අහන්න මොකද්ද ඇති වෙන්නේ? ඔළුව පිස්පස්සේ ඔළුව කබලේ තියෙනවා හැබැයි. ඒක මේ ආවට පස්සේ ඇයි ආවේ කියලා අහනවා නම් ඒක නාස්තික ප්‍රශ්නයක්. මේ ආවේව සතිය තියෙන නිසායි ඒ නිසා හොඳට ඒක දිහා බලන හිටියොත් අනිත් ඇඟලෙම තියෙන මැරෙල නැති ගතිය, නිින්ද නැති කියලා නැති ගතිය, ක්ලාන්ත වෙලා නැති ගතිය තේරෙයි. ඒ ඒ වගේ අර ඉස්සලා ප්‍රශ්නේ වේදනාවට ද්වේෂ කරනවා වගේ මේ එන ගතියට කෙනෙහිලිකම් කරන්න එපා. ඇවිල්ලා දැනගන්න ලැබුණේ කොහොඳයි කියලා බැලුවොත් අපිට තේරෙයි හැම වෙලාවෙම සංඥාවක් ගන්නකොත් වෙන හැම වෙලාවෙම වේදනාවක් ගැතින හැම වෙලාවෙම සංස්කාර වගේක් යනවා. මේ ටික දන්නවනම් සතිය හොඳටම තියෙන බව තියෙනවා. ඒ නිසා මේ සතිය මුල් බැහැ ගන්න තැනක් දිගට මේක වැඩේවා කියන ආකල්පයෙන් බහින් බලන්න ආරම්භයක් කරගන්න කියලා කියන්න පුළුවන්. ප්‍රශ්න අවසන්යි. ඉතින් අන්තරා වෙලා වගේ ඉන්නේ මූණ නිකන්. කෝල වෙලා. අපිට ගත්ත පැය විනාඩි පැය කාණ ඉවරයි. එනිසා අපි යනවා විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. විනාඩි 50කින් පස්සේ අපි නැවත එකතු වෙනා මෙතන පරියංග භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපේ සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි